ඊළඟට පැහැදිලි කරනවා කතමෝච භික්කවේ බහරහාරෝ බර ඇදගෙන යන්න කවුද බර ඇදගෙන යන්න බර දරාගෙන ඉන්න කෙනේ ඇදගෙන යන කෙනා දරාගෙන දැන් අහක යන බරක් ඇයි අරගෙන යන්නේ බරක් ඇදගෙන බර ඇදගෙන යන්නේ කවුද ගොන්නුනේ එහෙම නේද කරත්තයක් පැස් කරත්තයක බැඳහම බර ඇදගෙන යනවා බෙන්න බර ඇදගෙන යන කට්ටිය කියන කවුද පුද්ගලෝද ඉස වචනීය අන්න බර ඇදගෙන යන අය තමයි පුජ්‍යලයා කියලා කියන්නේ. යෝයන් ආයස්මා ඒවමන්තෝ ඒවං ගොත්තෝ අයං උච්චති බික්කේ බාරහාරෝ. මෙන්න මොකද්ද එතකොට යාලට නම් කියනවා. මෙන්න මෙහෙම නම් ගෝත්‍ර මෙහෙම කෙනෙක් ඇද්ද? අන්නේ අය තමයි කවුද නෑ නම් වලින් විවහාර කරන්නේ. මම ඔබට නිතරම පැහැදිලි කරලා තියෙනවා ජීවිතය යථාර්ථ සත්‍යවාදීව කෙනෙක් ඉමසනවා නම් මට මං වැදගත් නොවෙන්න ඕන කියලා. දැන් මගේ නම අනෝමදස්සී. මට අනොමදස්සී බවක යෙදීමක සත්‍යත්වයක් තියෙනවනම් අන්න අර නම්ගොත් විවහාරයේ යෙදුනේ බවනේ. මට මං ඉන්නව නේද? මට මං නැහැ කියලා මට ඉන්නවනම් ඒත් මට මං ඉන්නවා. දැන් නම්ගොත් විවහාරයේ යෙදුණා නේද? අනොමදස්සී ඉන්නවා. අනොමදස්සී බවක් ඔන්න අනොමදස්සීට යම් සිදුවීමක් එක්ක යෙදලා තියෙනවා. දැන් මේ බර දරාගෙන යන්නේ පුජ්‍යලයෙන් නෙමෙයිද? තමන්ට ආවේනික පුජ්‍යලත්වයක් නැද්ද? තමන්ට ආවේනික පුජ්‍යලත්වයක් තියෙනවා. එතකොට මං අර කලින් කිය උපමාව බර අරන් යන්නේ කවුද කියලා? අන්‍ය જાතියේ කෙනෙක් කියනවා. ඒ කියන්නේ ඥානිය නෑ කියන එකනේ. ඥානාන්විත නුවණින් යුක්ත වෙනවා නම් බාරහාරෝ කියන කාරණාව අදාළ නැති වෙනවා. එතකොට එහෙනම් හොඳට හිතලා බලන්න දැන් <clears throat> දැන් මේ දැන් විග්‍රහ කරන්නේ කතමෝච බික්කේ බහරහාර විග්‍රහයක් කරන්නේ. මොකද්ද මේ බහර බර ඇදගෙන යනවා කියලා ඇදගෙන යන කෙනා නැත්නම් බර දරාගෙන ඉන්න කෙනා. එතකොට පුජ්‍යලයා. එතකොට මේ විවහාර කරනවා යෝයන් ආයස්මා ඒවන් නමෝ ඒවන් ගොත්තෝ. දැන් අපට විවිධ විදියට තියෙන්නේ. අන්න බර අරන් යන කට්ටිය. ඔබ බලන්න ඔබේ ජීවිතය තුළ ඔබට මොනෝහරි විග්‍රහයක යෙදීමක් එක්ක අපි තෘප්තිමත් භාවයක් තියෙනවා නම් තෘප්තිමත් භාවයක් නැහැ කිව්වත් අපි යෙදීමක ඉන්නවා නම් ඉන්නවම තමයි. අපට මේ පුජ්‍යලත්වයේ තියෙනවනේ. අපට අපේ ඉවහාරත්වයේ තියෙනවනේ. අපි ඒකත් එක läගගෙන ඉන්නව නේද? අපට කෝ ඒ කරුණ ඉක්මවන්න ප්‍රතිපදාවක්. කෝ සක්කාය දිට්ඨිය ඉක්මවන්න ප්‍රතිපදාවක්. කෝ මට මං වැදගත් නෑ කියන කාරණාව අර්ථාන්විත වෙන ප්‍රතිපදාව. එන්නේ නෑනේ. කොහෙන් හරි දඟලලා මම හොතාපන්න වෙන්නට ඕනේ. කොහෙන් හරි දඟලලා මම නිවන් දකින්නට ඕනේ. ඒ කියන්නේ බාහිර හාරෝමයි නේ. බර දරාගෙනම නිවන් දකින්න. බර දරාගෙනම සෝතාපන්න වෙන්න හොයනවා. සත්‍ය හොයන තැනදී ඔය කරුණ එකක්වත් තියෙන්නේ නැහැ.